Okay, now it is the time for the translation of the morning talk. And after the translation, I will go, we will go for the question and answer session or discussion. අපි මේ අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන උදේ කරපු ධර්ම දේශනාවේ පරිවර්තනයක් සිංහල පරිවර්තනයකට හුඟක් දෙන්නයි ඊට පස්සේ අපි ධර්ම සාකච්ඡාවකට යනවා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 සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවක යෙදී ගත කරන අවස්ථාවයි. ඉතින්දී නිතිපතා දිනපතා කරගෙන යන ධර්ම දේශනාවකුත් ඒ කාලසටහන අංකයක් වශයෙන් සඳහන් වෙනවා. ඉතින් ඒ සඳහා අපි දේශනාවක් දේශනාවක් පාසා එකම සූත්‍රයක් පදනම් කරගෙන ඊයනුව තමයි දේශනා මාලාවක් ඉදිරිපත් කරගෙන ඉන්නේ. ඉතින් අපි අද පස්වෙනි දේශනාවටයි මේ මූලාරම්භය ලබන්නේ මේ දේශනා මාලාව සඳහාම අපි ඉදිරිපත් කරගත්තේ සර්වචන් වහන්සේගේ දේශනාවල සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සබ්බාසව සූත්‍රය. ඒ සූත්‍රයේදී සර්වචනාංශේ බලාපොරොත්තු වෙන්නේ සබ්බාසව සංවර පරියායන් භෝගික වේදේශිස්සාම් කියලා මේ ආස්ව ධර්මයන් එක විදිහක කෙලෙස් වර්ගයක් සංවර කරගන්න හැටි දමණය කරගන්න හැටි දේශනා කිරීමේ අදහසින් මම මේ දේශනා කරන්නේ කියලා දේශනා සූත්‍රය පටන් ගන්නවා. ඉතින් මේ ආස්ව ධර්ම බොහෝ අනෙකුත් වීතික්‍රම කෙලෙස් පරිඋත්තාන කෙලෙස් වගේ ගොරෝසු දෙයක් නෙවෙයි, තාමත්ම සියුම් දෙයක්. ඒක නිකන් උස කොට නැගිල්ලක් හදන්න යනකොට ඒ කොට නැගිල්ලේ පාදම් ෆවුන්ඩේෂන් එක වාගේ කොට නැගිල්ල හැදුවට පස්සේ ඒක පේන්නේ නැහැ. ඒක පොළොවේ යට්ටමෙන් යට තියෙන්නේ. එහෙම නැත්නම් ගහක් බලපුවාම ගහේ කොළ දාව වගේ පෙනුමක් නැහැ මුල් ප්‍රදේශය. මේ ආශ්‍රව ධර්ම, අනුශේ ධර්ම අර ගහේ වැහිලා තියෙන පොළොවේ යට තියෙන මුල් වාගේ තියෙන. ඉතින් මෙවුවා අයින් කරන්නේ නැතුව කොළවල මොන තරම් වෙනස්කම් වඩුකම් කරත් නැවත නැවතත් ගහ දළු දාන එක ස්වභාවයි අර මූල පද්ධතිය යහතින් පවතින තාක්කල්. ඉතින් මේ කෙලස් පෝජාවෙත් මේ මූල පද්ධතිය ආසවංශයේ ධර්ම විනාශ කරන තේ නැවත නැවතත් නැවත දවසත් කෙලසෙද්ද තියෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒ ගොරෝසු කෙලස් පිළිබඳ යම් අවබෝධයක් ඇතුව සීලයක් අරසා කරලා සමාධියක් මතින් නීවර ධර්ම යම් ප්‍රමාණයකට කීකරු කරගෙන ආණ්ඩු කරගෙන මේ චල් කරගෙන මේ යට තියෙන අනුසය ආසව ධර්ම බලන්න හම් වෙනවා කියලා කියන්නේ කලාතුරකින් ජීවිතේ සිද්ධ වෙන දෙයක්. මොකද ඒක උගාවක් ගැඹුර තියෙන එකක්. ඒක බැලුවත් ඒක දැනගත්තත් හඳුනා ගන්නවා කියන එක හොඳට අසුවිරු ඥාන ඇති සත්පුරුෂයන් අසු කරලා පුරුදු ආර්යයන් වහන්සේලා දැකලා ආර්ය ධර්මයේ දැනගෙන ආර්ය ධර්මයේ හැසිරීච්ච අයට තමයි පුළුවන් වෙන්නේ. ඉතින් මේ දැක දැක දැක දැනගන්නෙත් නැතුව කවදාකවත් සංවර කරන්න අමාරුයි. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ සූත්‍ර දේශනා අනුව ධර්ම සාකච්ඡා අනුව භාවනා කරමින් මේ අපේ ජීවිතයට දැන නොදැන මෝදු වෙන්නා වූ ඇතුළට ශ්‍රාවය වෙන්නා වූ මේ අනු ආසව ධර්ම එනකොට අනේ අපට දැක ගන්න ලැබේවා. එසේ දැන ගැනීමෙන් ඒව අපට සංවර කර ගන්න ලැබේවා කියන අදහසින්. ඒ සඳහා මේ තාක්කල් අපි ගිනිච්ච විවරණ ක්‍රමයේ අනුව සත්පුරුෂයන් දැකලා නැති සත්පුරුෂ ධර්මයේ අඳුරන්නේ නැති සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්නේ නැති ආර්යයන් වහන්සේලා දැකලා නැති ආර්යයන් වහන්සේලා අඳුරන්නේ නැති ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ හැසිරෙන්නේ නැති ඇත්තන්ට දකින්න දකින්න ආහන ආහන සෑම වාරයක් පාසා මේ ආස්කව ධර්මය ඇතුළට මොහොදු වෙනවා. ඉතින් ඒවා භාවනා කළ යුතුයි. මේවා භාවනා නොකළ යුතුයි කියලා කිසිම හැඟීමක් නැතුව ඒ ධර්ම ආශ්‍රය කරන කෙනාට අනිවාර්යයෙන්ම විවිධාකාර සැක විවිධාකාර ආත්ම දෘෂ්ටි ඒ වගේම ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒ දුක් සංසාර වලල්ල සිද්ධ වෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට හිතුනොත් මේක බොහොම වෙහෙස කර වැඩක්. ඒ නිසා අපිට මේක ඒ දුක් දෙන සංසාර වලල්ල නතර කරන්න ඕනයි කියලා ඒ කෙනාට එහෙම හිතුවපමණින් හරියන්නේ නැහැ. ඒ කෙනාට එව්වක් කරපු, එව්වක් කරන්න උත්සාහ කරන සත්පුරුෂයන් දකින්න සිද්ධ වෙනවා. සත්පුරුෂ ධර්මයේ අහන්න සිද්ධ වෙනවා. සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න තමාම මේ හික්මීම් ධර්ම වලට එහෙම නැත්නම් විරමණ ධර්ම වලට හිල් සිල් පදාදී වලට බහිඳ වෙනවා. සත්පුරුෂයන් දකින්න වෙනවා, සත්පුරුෂය ධර්මය අහන්න වෙනවා, ඒ හැසිරෙන්න වෙනවා. ඉතින් අද අපි ගන්න හදන්නේ අන්නේ විදිහේ සත්පුරුෂයන් දක්නා වූ, සත්පුරුෂ ධර්මය දන්නා වූ, සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්නා වූ ආර්යයන් වහන්සේලා දක්නා වූ ආර්ය ධර්මයේ දන්නා වූ ආර්ය ධර්මයේ හැසිරෙන්නා වූ කෙනෙක් භාවනා කරනකොට කොහොමද මේ ආශ්‍රව ධර්ම එන එන වෙලාවේ දැක දැන ගන්න. එහෙම දැක දැන ගන්නකොට කොහොමද මේ ආසව ධර්ම සංවර කරන්නේ? ඒවා ආණ්ඩු මට්ටු කරගන්න. පාලනය කරගන්නේ කියන එකයි ගන්න හදාන. ඒ නිසා සර්වචනාංශය සඳහන් කරනවා සුතවාචකෝ භික්ඛවේ අරිය ශාවකෝ අරියානන්දස්සාවි අරිය ධර්මේ කෝ විදෝ අරිය ධම්මේ සුවිනීතෝ. සප්පුරුෂානන්දස්සාවි සප්පුරුෂ ධර්මේ කෝ සුවිනීතෝ සප්පුරුෂ ධර්මේ සුවිනීතෝ මනසිකරණීය ධම්මේ පජානාති අමනසිකරණීය ධම්මේ පජානාති. එහෙම දන්න දක්න කෙනා බහු අසුවිරුතණියත් කෙනා මෙන්න මේ මේ පැත්ත භාවනා කළ යුතුයි මෙන්න මේ මේ පැත්ත නොකළ යුතුයි කියලා මෙනෙහි කළ යුතු ධර්ම භාවනා කළ යුතු ධර්ම හැසිරිය යුතු ධර්ම වෙන්කොල්ල හඳුනන. අන්නේම හඳුනාගත්ත කෙනා භාවනා කළ යුතු වැඩි යුතු කෙලස් පැත්ත වැඩිමකට නොවැඩිය යුතු වැඩි යුතු කුසල පැත්ත වැඩිවීමටත් වැඩි යුතු කෙලස් පැත්ත නැති කිරීමටත් විවිධාකාරයෙන් උත්සාහ කරනවා. ආන්නේ උත්සාහ කරන යනකොට ඒ පුද්ගලයාට කළ යුතු දේ කරන්නත් නොකළ යුතු දේ නොකරන්නත් චාරිත්‍ර වාරිත්‍ර දෙක හොඳට තේරෙන්න පටන් ගන්නවා. අන්නේ තේරෙන්න පටන් අරගන්න එකනා ඒ පාරදිගේ යනකොට අනිවාර්යයෙන්ම ඒ මෙන්න මේක දුකයි මෙන්න මේක දුකට හේතුවයි මේක දැනගැනීමෙන් මේක නිරෝධය නැත්තම් නිරුද්ධ දුක නිරුද්ධ වීම කියන්නේ මේකයි ඒකට ඇති මාර්ගය මේකයි කියන එකට දවසින් දවස පියවරෙන් පියවර ලං වෙනවා ඒ කොහොමද මේ භාවනාවකින් අන්නේ චතුරාර්ය සත්‍යට ලං වෙන්නේ කියලයි අපි මේ විස්තර කරගන්න බලන්න. ඉතින් අපි භාවනා කරගෙන ඉන්නකොට අපි උත්සාහ කරනවා ඒ සිදුවෙන සෑම ක්‍රියාවකටම එළඹ සිටින්න. සතිමත් වෙන්න. අප්‍රමාදී වෙන්න. භාවනා මානසිකාරකින් තොරව ඉන්නවා නම් හැම වෙලාවෙදීම ඒ අහන වාරයක් පාසා දකින වාරයක් පාසා ඒ ආහන දෙයට කැමැත්ත අකමැත්ත දකින දෙයට කැමැත්ත අකමැත්ත ගන්ධ රස පහස ආදී ඒ ඒ ඉදරන්න ගෝචර වෙන දේවල් අනුව කැමැත්ත අකමැත්ත පහළ වෙනවා. මෙන්න මේ කැමැත්ත අකමැත්ත පහළ වීම මතින් තමයි මේ ආශ්‍රව ධර්ම මෝදු වීම සිදුවේ. ඒක නිසා බොහොම හිතලවන සුළු ක්‍රමයකට කියන්න පුළුවන් අපි නොදැක්ක නාහපු ගඳ සුවඳ නොබලපු රස නොබලපු පහස නොලබපු කිසිම දෙයකින් අපිට කෙලෙස් පහළ වෙන්නේ නැහැ. අනින්ද්‍රිය ප්‍රතිපද රූප ධර්ම වලින් කවදාකවත් කෙලස් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි භාවනා කරනකොට උත්සාහ කරන්නේ යම් රූප ධර්මයක් ඉඳුරන් ඇහැ කන දිව නාසය කය මන කියන මේ ඉඳුරන්නා ගැටෙනවද? අන්නේ ගැටෙන තැනමයි කෙලස් පහළ වෙන්නේ. එතනමයි ආසව ධර්ම පහළ වෙන්නේ කියලා දකින්න වාරයක් පාසා අහන වාරයක් පාසා අන්න ඒ පිළිබඳව සෝදිසියෙන් ඒ පිළිබඳව අවදියේ. ඒ පිළිබඳව අප්‍රමාදී වීමයි මේ භාවනාවේදී මානසිකාරය යොදවනවා කියලා කියන්නේ. ඉතින් මෙහිදිත් සර්වචන්නාංශේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් තමන් වහන්සේගේ මේ ජීවිතයෙන් ජීවිත පරිශ්‍රණයක් කරලා අවසානයේදී ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කළාට පස්සේ මේ নানা ආකාර වගකීම් අධික වැඩ බහුල ඇත්තන්ට කොතනින් පටන් ගත්තොත් හොඳද කියන එක බොහෝම සීලයෙන් සලකා බලලා තියෙනවා. ඒ කරලා තමයි කියන්නේ රූප බලනකොට ඒ රූපේ විශේෂයි කැමැත්ත අකමැත්ත පහළ වීම හෝ ඒක දැක ගැනීම ඉතාමත්ම අමාරුයි. ඒ තරම්ම අපි දවස ගත කරන්නේ රූපේ මාර්ගයෙන් රූප බැලීම මාර්ගයෙන් ඇහෙන් ආස්වබ උපදවමි. ඒකෙන් මෝදු වෙනවා නිතරම මනාපමනාප දෙක. ඒක පාලනය කරගන්න බැරි තරම් වේගයෙන් දුවනවා. ඒක හරියට හයියෙන් දුවන වාහනයක් කොච්චර තිරින්ග තද කරත් ඉතින් නැතර කරගන්න බැරුවා වගේ. ඊට වැඩිය අඩු වේගයකින් තමයි අපිට කෙලස් කරන්නේ කනට ඇහෙන ශබ්දවලින්. නමුත් කනට ඇහෙන ශබ්දවලින් නාසයෙන් ගඳ බලන වෙලාවට වැඩිය කෙලස් ධාරාව වැඩි. ඇහි තරම් අඩු. ඒ විදිහට ඇහැයින් වැඩියෙන් වෙනවා ඊගාට කනෙන් ඊගාට නාසයෙන් ඊගාට දිවෙන් ඊගාට කයි. ඒ නිසා කය තමයි එහෙම මේ ඇඟට ඇති වෙන ස්පර්ශ තුලින් තමයි අපි මේ භාවනාවට පිවිසුම ලබා ගන්න. ඒ නිසා අපි පිවිසෙන භාවනාවට කියන කායानुපස්සනාව කියලා. ඒ කායानुපස්සනාවේදී අපි කය රූප බලන්නේ නැති තැනකට සද්ද ඇහෙන්නේ නැති තැනකට නාසයෙන් දිවෙන් වැඩ කරන්නේ නැත්නම් කියලා තැම්පත් කරගන්න. තැම්පත් කරගෙන ඒ තැම්පත් කරපු කය දිහා තාමත්ම අවදියේ තාමත්ම එළඹ සිට සීයේ බලාගෙන මෙන්න මේම බලාගෙන ඉන්නකොට ඒ ස්වභාවයෙන් මතුවෙන ඒ ධර්මතාවය අපිට පෙන්නනවා ආශ්‍රව ගන්න මාර්ගය යමක් හිත ගත්තද යමකට හිත ගියාද එතනින් තමයි ආශ්‍රව ගලන්නේ ඒ නිසා කොහාටද හිත යන්නේ කියලා මේ ඈත ඉඳලා මේ අර කයන්නේ ගෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා බලන් ඉන්නවා වගේ හිත යන දිහා බලාන හිටියොත් හිත නොයන කිසිම තැනකින් කෙලෙස් උපදින්නේ නැති නිසා අනිත්‍ය ප්‍රතිපද කිසිම රූපයකින් කෙලෙස් නොපදින නිසා අපිට ඇහැ ගහගෙන ඉන්න වෙන්නේ හිත යන තැනටයි. ඒක හරියට කියනවා විශාල ආයතනයක ආරක්ෂාව සඳහා ඒකේ දොරටුවේ දොරටු පාලයක් තිබ්බොත් කාවල්කාරී තිබ්බොත් මුරකාරී තිබ්බොත් ඒ මුරකාරයා එතන හොඳට පట్టල වාඩි වෙලා ඒ ගනුදෙනු දිහා දොරටුවේ ගනුදෙනු දිහා බලා සිටීමෙන් මුළු ආයතනයම අරස කරන්න පුළුවන් කියලා. ඒ ආයතනේ පුරා ඇවිදින්මින් වෙන ගනුදෙනු ඔක්කොම බලන්න ඕනේ නැහැ. ආයතනයේ ලෝකයට සම්බන්ධ වෙන්නේ ගේට්ටුවෙන් තමයි. ඒ නිසා ගේට්ටුවේ තමයි අරසව කරන්නේ. ඒ නිසා සතියට දෝආරක කියන නම පාවිච්චි කරනවා. දොරටු පාලය කියන නම. ඉතින් ඒ සඳහා ਸਰවඥාන්සේ මතක් කරන්නේ ඒ සැප පහසුවට වාඩි වෙලා වඩියෙන්ම හිත යන්නේ කොහටද නැත්නම් හිත කොයි අතටද යන්නේ කියලා බලන්න. ඉතින් බලන්නකොට තමයි බොහෝ දෙනාට අර ආස්වාස ප්‍රස්වාසයේ ආනාපානී නැත්නම් පිම්බීම හැකිලිම වගේ දෙයක් මතුනොත් ඒක දිගේ තමයි අපි සත්‍ය මෙහෙවීම කරන්නේ. ඉතින් ඒක දිගේ සත්‍ය මෙහෙවීම කරගෙන යනකොට ඒ සද්ද නැති තැනකට අපි ගියාට කොච්චර දෝ සද්ද වලින් নানা ප්‍රකාර බාධා එනවා. ඒ වගේම කය බොහෝම පහසුවට තැම්පත් කරලා පටන් ගත්තත් ටික වේලාවකින් වේදනා ප්‍රශ්න එනවා. මේ දෙකම නැතත් নানা ආකාර හිතවිලි එනවා. ඒ නිසා කලාතුරකින් තමයි අපට ඒ ආස්වාස් ප්‍රසවාස වගේ මදහත් අරමුණක කෙලෙස් ගලීම අඩු අරමුණක හිත පවත්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරනවා ඒ පිටින් එන ඒ ආශ්‍රව ධර්මකට වැඩි ගොරෝසු නීවර ධර්ම මතු නොවන ආකාරයට ශබ්ද වේදනා හිත වලින් හිත බේරගෙන හැකිතාක් දුරට ආනාපානෙ හිත පවත්තන. ඉතින් ඒක දුවන ආශ්‍රේ කුඩාලු පුහු ගෙඩියක් තියන්නා වාගේ කියලා තමයි අටුවාව සඳහන් කරලා තියෙන්නේ. කෙලින් කරපු ඉදිකටක් උඩට අබහුරක් වැක්කිරුවට වැලිය අහුරක් වැක්කිරුවට එකක්වත් හැදෙන්නේ නැහැ ඉදිකට උඩ. ඒ වගේ තමයි අමාරුයි අර ආස්වාසේ මත ප්‍රස්වාසේ මත හිත හිටින්න. ඉතින් යෝගාවචරය මුලදී සෑහෙන වෙහෙසක් තරන්න ඕනේ. මේ ආශ්‍රව අඩුවෙන් එන හිත අඩුවෙන් රුචි කරන මේ අරමුණක කලබල නැති අරමුණක හිත තියානි. ඉතින් අපි හිතමු භාවනා මේ දේශනාව ඉදිරියට යන්න ඕන නිසා යම් කිසි කෙනෙකුට පුළුවන්කම ලැබුණයි කියලා ඒ විදිහට මූල කර්මස්ථානෙ හිත තියානින්ද විනාඩි ගාණක් තප්පර ගාණක් නැත්නම් ආසස් ප්‍රසවාස රැලි ගාණක් ආනේ පවත්වාගෙන යනකොට වෙන බාධාවල් නැතුව එන්න එන්න එන්න ආස්වාසයට මොකද වෙන්නේ ප්‍රස්වාසයට මොකද වෙන්නේ කියලා ඒකේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන දැක ගන්න පුළුවන්. මේක ලොකෝම ලොකු ජයග්‍රහණයක් තමයි. ඉතින් එහෙම ආස්වාද ප්‍රසආසත් එක්ක ලං වෙලා, ආද වෙලා ව්‍යංජන අනු ව්‍යංජන බලමින් ගත කරනකොට අර වේදනා ශබ්ද හිතුල් වලින් තොරව ඒකත් එක්ක සමීප වෙන ගතියක් එනවා. ඒකත් එක්ක යාදෙන ගතියක් එනවා හිත. ඉතින් එහෙම ඉදිරියට යනකොට වැඩෙන ධර්මයට අපි කියන්නේ සතිය වැඩෙනවා. වැඩෙන ධර්මයට අපි කියන සමාධිය වැඩෙනවා. මෙන්න මේ සතිය සමාධිය වැඩෙනකොට හිතේ ප්‍රනීත භාවය, සංවේදී භාවය, සක්‍රීය භාවයත් වැඩිවීමක් සිදු වෙනවා. අන්නේ මේ ඉදිරියට ගියාට පස්සේ තේරෙනවා මේ වෙලාවේදී හිත ඒ ආස්වාස් ප්‍රස්වාසයේ තිබුණට බාධා නොකලට සද්ද කොච්චර දෝ පිටපැත්තේ තියෙනවා. බාධා නොවුනට ඇඟ තියෙන බවට වේදනා දැනීම රාශියක් තියෙනවා. වරින් වර බාධා කරමින් හිතවිලි රාශියක් තියෙනවා. ඉතින් එතෙන් උඟුව දෙනකොට කමඨාන් සුද්ධ කරන්න වෙනවා. කොහොමද මෙන්න මේ වගේ අල්ලපනල්ලේ අරමුණ මෙහෙවා ගන්නෙ? සතිය මෙහෙවන්නේ. මනස්කාරය මෙහෙවන්නේ කියලා. ඉතින් ගුරුවරු පුළුවන් තරම් කියලා දෙනවා මේ වාගේ වේදනා තිබුණටම හිත නරක කරගන්න එපා. සද්ද තිබුණටම හිත නරක කරගන්න එපා. හිතවිලි තිබුණාට මෙතන හිතවක් කරගන්න එපා. එව්වා තියේදී අරමුණේ ඉන්න පුළුවන්. ආස්වාස ප්‍රසවාසයේ ඉන්න පුළුවන්. දිගට ඒකම අගේ කරන්න හරියට තනියේ දණ්ඩක අත්වලක් නැතුව ඒකට වෙන්න හදන මිනිසෙක් වගේ. එනත්තම් කඹයක යන කෙනෙක් වගේ ඒක පුරුදු කරන්න කියලා. අන්නේම පුරුදු කරගෙන යනකොට ඒ ඒ පාඩම හොඳට හිතට වැදුනොත් බාධක තිබුණාට ඒකෙන් බාධාවල් ඇති නොවන කරගෙන ඇති නොකරගෙන අරමුණේ හිත පවත්වන්න පුළුවන් ශක්තිය එනකොට ඒක හරියට මේ නිකන් පුෂ් බයිසිකල් එකක් අමාරුවෙන් අමාරුවෙන් වැටි වැටි පැදලා Tamanට තනියම බයිසිකල් එක අරගෙන යන්න පුළුවන් වේ ගතියකට එනවා. ආහනේම කරගෙන යනකොට ඒක හරිද ඒ පාර නිවැරදිද නැත්නම් Tamanට මේ ඊශ්වර වැටි වැටි ගෙවනතර දැන් නිවැරදි යන්න පුළුවන්ද කියලා Tamanටම දැක ගන්න පුළුවන් උපමාන රාශියක් අපේ බණ පොත්වල කමඨහම් පොත්වල සටහන් කරලා තියෙනවා. ඒක පෙන්වන්නේ යම් විදියකට හිත අරමුණේ එක දිගට යනවනම් හිත අතීතයට දුවන්නේ නැහැ. අතීතයට ගියා නම් අරමුණේ හිත නැහැ. අතීතයට ගියා නම් හිත පශ්චාත්තාප වෙනවා. ඒ අතීතයේදී සිදුවෙච්ච වැරදි මතින්. ඒවට කුකුස් කරනවායි කියලා අපි කියනවා. ඒ වගේම තිබුණ සතිය සමාධිය කැඩලා යනවා. සම සමහර වෙලාවට අචි අනාගතයේ හිත ගිහිල්ලා ඒ නිසා සතිය කැඩිලා අරමුණෙන් හිත පැත්තකට වෙලා හිත තිගැස්සීම වලට භාජනය වෙනවා. මෙන්න මෙහෙමයි කරන්න ඕනේ මෙහෙමයි කරන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට කාලයේ දිගේ අතීතය සහ අනාගතයට යනවනම් හිතා ගන්න ඕනේ තාම හිත කීකරුමක්. තාම හිත අරමුණේ නැහැ. ඒ අතීතයට අනාගතයට ගියොත් අනිවාර්යයෙන්ම අතීතයත් එක්ක කනගාටු වීමත් අනාගතයත් එක්ක තිගැස්සීමක් ඇති වෙනවා. ඒක මගේ ගතියක් නෙවෙයි ධර්මතාවයක්. ආන්නේ වෙනකොට දැනගෙන නැවතත් අරමුණේ තබා ගණ්ඩයි මේ පාඩම කියලා දෙන්නේ. සමහර වෙලාවට හිත උනාට වැඩිය සීතල වෙලා නිින්දට වැටෙනවා. නිින්දට වැටෙනකොට අරමුණේ හිත පවතින්නේ සමහර වෙලාවට ඕනට වැඩිය හිත කුලප්පු වෙලා උද්දච්චයට වැටෙනවා හරියට අලු ගොඩකට ගලකින් දමලා ගැහුවා වගේ එහෙම නැත්නම් හොඳට තැම්පත් වෙලා වැහිලා හිටපු මීමැසි පොදියකට දුමක් පිම්බා වගේ. ඔක්කොම ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඒ දෙකේදිමත් අරමුණේ හිතේ කලස නැති වෙනවා. සීතල වෙනවා වැඩි වුණොත් නින්දට වැටෙනවා. ඇවිස්සනවා වැඩි වුණොත් හිත වික්ෂිප්ත වෙන්න පටන් ගන්නවා. තව සමහර වෙලාවට භාවනාව හොඳට යනවා ආලෝක පහළ වෙනවා පාසුකම් එනවා. එතකොට ආසාවක් පහළ වෙලා ඒ වාදිගේ හිත යන්න ගිහිල්ලත් මූල කර්මස්ථානේ ගිලිහෙනවා. තව සමහරලාට අරමුණේ හිත නොහිටින නිසා තරහ වෙලා, ද්වේෂ කරලා, අවිශ්වන කොටත් අරමුණේ හිත තියාගන්න බැරි මෙන්න මේ ක්‍රම 6 නිසා හැම වෙලාවෙදීම හිත අරමුණෙන් ලුහුටලා යනවා. ගැළවිලා යනවා. ආනේ මෙයාන වෙලාවට හිත නරක කරගන්න නැතුව නැවත ඊගාව චිත්තක්ෂණේ ගන්න පුළුවන් නම් හිත අරමුණට අරගන්න එකයි යෝගාවචරය කරන්නේ. අර විදිහට වෙන වෙන වැරද්දක් පාසා හිත නරක කරගන්නව නෙවෙයි. ආන්නේම කරගෙන යනකොට වෙලාවක් එනවා දිගින් දිගටම අරමුණේම මඳහත්ව අතීතනාගතයට දුවන්නේ නැහැ. සීතල වෙලාවක් නින්දර වැටෙන්නෙත් නැහැ. කුලප් වෙලා එමේ යන්නෙත් නැහැ. තරහ එන්නෙත් නැහැ. ආසාව එන්නෙත් නැහැ. ආන්නේම මැදි වෙලා මඳහත් විදිහට හිත පවත්නකොට Tamanට තේරෙන්න ඕනේ මේ කියන්නේ ලොකු ಗುಣ ධර්ම රාශියක් හිට ඇවිල්ලා තියෙනවා. නීවරණ ධර්ම කියන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච කියන ඒ ධර්ම හිතෙන් ටිකක් දුරස් ඇති. ඒ ධර්ම දුරස් වෙන්නේ ඒ සමත භාවනාවේදී නම් කියන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛ එකග්ගත ආදී ඒ ධානාංග හිතට කිට්ටු කළා ඒවා විදිහට නිවර්ණ දුරවන් වෙලා ධානාංග ලං වෙනකොට ඉති අනිවාර්යම සද්ධාාවක් පහළ වෙනවා. ඊට ප්‍රසාද ජනක ගතියකට පහළ වෙනවා. ඒ වගේම හිතේ හොඳ දිගට මේක කරගෙන යන්න පුළුවන් වීරියක් හිතට පහළ වෙනවා. වෙන්න නොතිබිච්ච තරම් දැන් මට භාවනාව හරියාගෙන යනවා කියලා හිත වීර්යවත් වෙනවා. සතිය සමාධිය දෙක හොඳට එකලස් වෙනවා. එතකොට ප්‍රඥාව වෙනවා. මෙච්චර කල් කරපු දාන වලින් මෙච්චර කල් කරපු සීල වලින් සමාධියේ කොහොමද මේ භාවනා නැගිටවලා තියාගන්නේ කියලා. එතකොට මේ <clears throat> ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ධර්ම කොට ගැහුනොත් ගැහුනොත් Tamanට සිද්ධ වෙන්නේ මෙන්න මේ හොඳ ධර්ම ටික සමබරව හරියට අස්ව කරත්ති දුවන එළවන අස්වාරෝහකයා අස්වෝ ටික එක එල්ලේ තියාගෙන ඉන්නවා වගේ. එහෙම එක එකන එක එක පැතිවලට දුවන්න දෙන්නේ නැතුව සමබර කර ගැනීම සඳහා එකලසක් අවශ්‍ය වෙනවා. ඒක යෝගාචරය විසින් දැක්විය යුතු අනුග්‍රහයක්. ඒකට කියනවා සමත අනුග්‍රහිතය කියලා. සමත වශයෙන් අනුග්‍රහ කරනවා. එහෙම කරනකොට සමාහට සද්ධාව ගොක් වැඩුණොත් සද්ධාව වැඩිකම නිසා ප්‍රඥාවට හානි සිද්ධ වෙනවා. හිතින් හිතන දේවල් අදහන්න පටන් ගන්නවා. පේන පේන දේවල් අදහන්න පටන් ගන්නවා. එහෙම වෙන්න දෙන්නේ නැතුව සද්ධාවයි ප්‍රඥාවයි සම කරන්න. ප්‍රඥාව වැඩි වුණොත් කල්පනා කරන්න පටන් අර ගන්නවා භාවනාව කියලා. ආ මේක මේ ඥානෙද මට මේ සමථයද වැඩෙන්නේ ප්‍රඥාවද වැඩෙන්නේ කියලා කල්පනාවට වැටලා හිත අවුල් පාස වෙනවා. ඒ වගේම සමාධියයි වීරියයි කියන චෛසික දෙකත් සමබර කරගන්න. එකක් හරි වැඩි වුණොත් සමාධිය වැඩි වුණොත් නින්දට බරයි. වීර්ය වැඩි වුණොත් හිත විශ්න පැත්තට බරයි. සතිය තමයි මේ ටික ඔක්කොම සමබර කරගෙන යන්නේ. ආන්නේ විදියට කරගෙන යනකොට යොදවන්න ඕනේ වීර්ය ප්‍රමාණය එන්න එන්න එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. අර බයිසිකල් අප්පදිනකොට මුලින් මුලින් පොරකන්න සිද්ධ වුණාට හොඳට වේගය ගත්තට පස්සේ ඇඟට නොදැනෙන්න. බයිසිකල් අප්පදින පුරුදු වෙනවා වගේ භාවනා මුලදී මේ විදිහට හසුරවන්න දඟලවා ගන්න මැදිහත් කර ගන්න උත්සාහ කරාට එnde ende ende ende යොදන වීරිය පවා අඩු කරන්න පටන් අර ගන්න වෙනවා මේක යෝගාවචරයක් කර බැලීමෙන්ම අත්දැකීමෙන්ම අත්විඳීමෙන්ම තේරුම් ගන්න ඕනේ කොච්චර දුරට යනකම් දැඩිසේ මෙනෙහි කරන්න ඕනද මනස්කාරය පවත් ගන්න ඕනද කොච්චරකින් එහාට භාවනාව යන්න ඇරලා බලන්න ඕනද කියලා. මේක ලොකු දක්ෂකමක්. අන්නේ මට්ටමට එන්න නම් දහස්වර මේක නැවත නැවත හරියමින් වරදිමින් හරියමින් වරදිමින් කරගෙන කරගෙන ගියොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ටික වේලාවක් යනකම් හිතට නීවරණයන්ගේ බාධාවක් නැතුව එක දිගට විනාඩි 35ක් 40ක් සමානලට පැයක්මාරක් පවා භාවනා කරගෙන යන්න පුළුවන්. ඒ ශක්තිය එනකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ කියන්නේ හද්ද නැතුව ගියා නෙවෙයි, වේදන නැතුව ගියා නෙවෙයි, හිචිලි නැතුව ගියා නෙවෙයි. ඒවා ටිකක් දුරින් දුරවන් වෙලා ගිහිලා, දුරවන් වෙලා ගිහිලා. විස බීජ තියෙනවා නමුත් අපේ ඇඟ සෞඛ්‍ය සම්පන්නයි. මොකද අපි මේ සනීප ආරක්ෂාව රැකගෙන ඉන්න නිසා. ආන්නේ විදිහට කරගෙන යනකොට ඇයි Taman හිතුවොත් මට හිතවිලි එන්නම හොඳ නැහැ. සද්ද නැහෙන්නම ඕනේ. වේදනාව එන්නම හොඳ නැහැ කියලා ඒක කවදාකවත් කරන්න පුළුවන් දෙයක්. අපිට තේරෙන්න ඕනේ වරින් වර හිතවිලි සද්ද දිගට යනවා. ඔය හිත වරින් වර හිතවිලි දිගට යනවා. වරින් වර වේදනාවටත් කැඩෙනවා. නමුත් වැඩියක් පවතින්නේ සතිය තමයි. අන්න එහෙම වෙලාවක අපි ගත්තොත් ඒ හිතවිල්ලක් පාසා වේදනාවක් පාසා සද්දයක් පාසා ඒක ඇති වෙහෙස කරගතිය, තවන ගතිය, පෙළන ගතිය, පශ්චාත්තාප වෙන ගතිය අපිට කියන්න පුළුවන් මේ දුකේ යම් ආකාරයක නියෝජනය. දුක අපිට වැටෙන හැටි. ඉතින් ඒවන් එන්නම හොඳ නැහැ කියලා අපි වෛර කරන්නත් අරමුණේම ඉන්න ඕනේ කියලා තණ්හා කරන්නත් ගියොත් ඒ දුක වැඩි වෙනවා. ඒ නිසා අරමුණේ පවත්තන එක හොඳයි. ඒ පිට යන්න ගියා යනවනම් පෙර කර කර්ම ශක්තිය අනුව හෝ වෙන පුරුද්දක් නිසා හෝ සද්ද බලවත් නිසා හෝ ඒකට හිත නරක කරගන්න නැතුව. එහෙම නැත්නම් කම්ප කරගන්න නැතුව, සැලෙන්නේ නැතුව පවත්වාගෙන ඉන්න එතනදී යෝගාවචරයා පුහුණු කරන්න ඕනේ. එහෙම නැත්නම් කේන්තියක් ගියොත්, එහෙම නැත්නම් ආසාවක් ඇති වුණොත් ඒ ආයසරයක් වෙන්නේ මේ ආස්ව ධර්ම මෝදු වෙන එකයි කාමාසව වශයෙන් ආසාවල් පහළ වෙනවා. භවසව වශයෙන් මේ තියෙන தত্ত্বය එහෙමම තියෙන්න ඕනේ බාධා නොවිය යුතුයි කියලා පැවැත්මක් පිළිබඳව දැඩි ආසාවක් ඇති වෙනවා. අවිජ්ජාසව වශයෙන් මේ ආශ්‍රව ධර්මයන්ගේ තියෙන වංචනික බව දන්නේ නැතිකම නිසා අපි ආශ්‍රවයන්ටම යට වෙලා කටයුතු කරන වෙලාවලුත් තියෙනවා. ආන් එහෙම නොවීම පිස්සු මෙම කරගෙන යනකොට හිතවිලි ආවට ඒ හිතවිල්ලක Taman ඉන්න බව දැනගත්තට පස්සේ නැවත හිත අරමුණට ගන්න පුළුවන් නම් ආයක ලොකු දෙයක් කියලා සලකන්න. සද්දයක් දිගේ හිත වහා පැනලා ගියාට සද්දක ඉන්න බව හිත නන්නත්තර වෙලා තියෙන බව දැනගත්ත ගමන් ආපහු හිත ගන්න පුළුවන් නම් අරමුණට ලොකු දෙයක් කියලා සලකන්න. වේදනා තියෙනවා. වේදනානුව පෙළෙනවා. නමුත් ඒ වෛරයක් ඇති නොකර වේදනාවට නැවතත් හිත හිමීට වේදනාව මැද අරමුණට ගන්න පුළුවන්කම තියෙනවා. ආහනේ විදිහ නැවත අරමුණට ගැනීම තමන්ම පුරුදු කරගත්ත දෙයක් සත්‍යෙම දියුණුවක් කියලා ඒ හිත යන වෙලාවේදී කනගාටු වෙනවට වැඩිය නන්නත්තර වෙච්ච හිත නැවත තමන් ළඟට ගන්න පුළුවන්කමේ දක්ෂ. ඒකේ තියෙන අගේ ආඩම්බරේ තේරුම් ගන්න පටන් අරගත්තොත් යෝගාවචරයා මේ ආශ්‍රව ධර්මයන්ගේ වංචනික බාට අහු නොවි එනේන දේවල් වලට ගැටෙන්නේ නැතුව එනේන දේවල් එක්ක හැප්පෙන්නේ නැතුව අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනින් නැමිලා අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනින් ඍජු වෙලා ගමන් කරන දෙයක් වගේ Tamante ඉදිරියට යන්න පුළුවන්. උපමාවක් විදිහට කියනවා නම් ගහක මුල් වැවෙන හැටි බලපුවාම කවදාකවත් මුලක් කෙලින් වැවෙන්නේ නැහැ. ඒක වැවෙන්නේ ඕජාව තියෙන දිහාවට වතුර තියෙන දිහාවට ඇද විවි ඇද විවි ඇද විවි තමයි යන්නේ. අන්න වගේ භාවනාවේ වර්ධනයක් මේන බාධාවල් අනුවයි සිද්ධ වෙන්නේ නිසා ඒ බාධා වලට නොදකින්න පතන් කියලා හිත නරක කරගන්න නැතුව ලදලද අවස්ථාවේ නැවතත් තන වඩා ගන්න පුළුවන්කම තියෙනවා නම් අපි හැම වෙලාවෙම දැනගන්න ඕනේ අසත්‍යමත්ව හිත දිව්වට හිත නරක කරගත්තොත් කෙලස් පහළ වෙනවා. අසත්‍යමත්ව හිත දිව්වට හිත අසත්‍යමත් බවත් දුවලා තියෙන බවත් දැනගෙන එමීට තොටිලින් පනින බබෙක් නැවතත් ඒ අම්මා දරුවට ගහන්න බඩින් නැතුව ගෙනල්ලා ආරස්සාව පිළිසඳ ආයෙ තොටිල්ලේ තියනවා වගේ. අරමුණේ පවත්ත ගන්න පුළුවන්, ගෙනියන්න පුළුවන් ගතියේ සතුට වෙන හිත පහල කරාන ඒ යෝගාවචරය විශාල පිම්මක් පනිනවා මේ විපස්සනා භාවනාවේ. ඒ පිම්ම ගොඩාක් වෙලාවට තේරෙන්නේ පරියංකේදී පමණක් නෙවෙයි පරියංකේදී ඇති කරගත්ත මේ කුහුණුව දේවල් එක හැප්පෙන්නේ නැහැ හිත නරක කරගන්නේ ඊගාව චිත්තක්ෂණය හරි පාරටම ගන්නවා කියලා. මේ කියන පාඩම මේක බොහොම අමාරු පාඩමක්, වටිනා පාඩමක්, Taman විහිම දුකසේ උපයාගත් පාඩමක්. ආනික ඉගෙන ගත්තොත් සක්මන් කරන වෙලාවේ හොඳට තේරෙනවා මේ බාහිරේ සද්ද, සත්තු, වේදනා කොච්චර තිබුණත් ඒ බාධා මැද තියෙන පියවරේ හිත පවත්වන්න පුළුවන් ගතිය වැඩි වීමක් තේරෙනවා. ඒවා කෙරෙන අතරෙම වරින් වර හිත පැන්නට නැවත නැවතත් හිත කීකරු වෙලා අරමුණට ස්වභාවයෙන් ගෙදර එන ගතියක්. ඒක හරියට කලබලයක් වෙච්ච ගමන් හාවා දුවන කියලා පැලැස්සට රිංගනවා. ඒ වගේම මොකක් හරි කලබලයක් වෙච්ච ගමන් වසුපැටියා දුවගෙන යනවා අම්මා ගාවට. අන්න වගේ හිත ආරක්ෂා තනක් විදියට මධ්‍යම ප්‍රතිපදාව දිහාවට ඇදලා එන ගතියක් මෙතෙක් තිබුණ විදියට රූප ශබ්ද ගන්ධ රස විශ්ේ ආසා තරහවල් ඇති කරගන්න නැති ගතියක් තේරෙන්න පටන් ගන්න ගොඩක් වෙලාට. ඉතින් ඒ ඇති කරගත්ත සක්මනේ ඇති කරගත්ත එක එදිනෙදා කටයුතු කරනකොටත් භාවනා නොකරන ඇත් එක ගැටුම්. ඒ වගේම ඌෂ්ණ සීතල ගැටුම්, බඩගිනි සාපිපාසා ගැටුම් එනකොට ඒවත් එක නොගැටි ඊ ගාවට කළ යුතු හොඳම දේ. ඊ ගාවට යෝගාවචර කසින් කළ යුතු හොඳම දේ තේරෙන්නේ අර නොසැලෙන මනසටයි. ඒ නොසැලෙන මනස එනකොට එනකොට ආස්ව ධර්ම දුරු වෙන බව නම් හැබැයි නමුත් ජීවිතයේ භාවනාවේදී නිකන් නීරස ගතියක් වැටෙන්න පටන් ගන්නවා. අසරණ වෙච්ච ගතියක් වැටෙන්න පටන් ගන්නවා. මිනිස්සු හැම කෙනාම ප්‍රතික්‍රියා කරනවා. තමන් ප්‍රතික්‍රියා නොකරයි. එතකොට භාවනාව හේ බාණ ගතියකට එන්න පටන් ගන්නවා. මේ සංසාර ගතිය තමයි ආසාව උපදින එක භාවනාව හරියනකොට තියෙන ගතිය තමයි මේ හේ බාන ගතිය. නීරස ගතිය, කම්මැලි ගතිය, ඒකාකාරී ගතිය, අසරණ ගතිය. ඉතින් අනිව එනකොට ඒ රූප කායන පසනාවේ රූප ධර්මත් එක්ක භාවනා කරගෙන ගියේ එකනා ඉස්සරහදී මේ භාවනාව හරියාගෙන එනකොට එකම දේ බලා ඉන්නකොට කම්මැලිකමක් එනවා වගේ දිවිලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා කියන වගේ මේක එනකොටම මේ නීරසකම කම්මැලිකම ඒකාකාරීකම ගතියත් මූණ දෙනකම් මූණ මෙනෙහි කරන ගතිය. ඒක භාවනා අරමුණක් කරගන්න ගතිය අනුව තමයි මේ රූප කර්මස්ථානවල වැඩ කරන යෝගාවචරයා නාම කර්මස්ථානවලට හැරෙන්නේ. ඒක අර රූප කර්මස්ථාන සිව් වීම අනුවම තමයි නාම කර්මස්ථාන දිහාවට හිත වැඩෙන්න, වැවෙන්න, තමන් අත්හැරෙන්න. ඒක සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒක නිසා එතනදී ඒ කම්මැලිකම නීරසකම එනවා. ඒ කම්මැලි නීරස වෙන්නේ ආශ්‍රව නැති තැන තමයි කියලා හිතා ගන්න. අනුශේ ධර්ම නැති තැන තමයි ඒක දිගට පවත්තන්න නම් හොඳට සක්මන් කරලා ලෑස්ති වෙලා අදිෂ්ඨාන පූර්වකව යන්න පටන් අරගත්තොත් ඒ අතහැර දාන්න නැතුව බලාපොරොත්තු සුන් කරගන්න නැතුව නැවත නැවත යෙදවීමට අපි කියනවා සතතාභ්‍යාසය කියලා. සතතාභ්‍යාසය කියලා කියන්නේ හැමදාම කොච්චර වැඩ තිබුණත් මෙන්න මේ වෙලාව භාවනා සඳහා යෙදවීමේ නිත්‍යානුකූල නිචිපතා වැඩ කරන ගතියක් හදාගන්න. ඒ වගේම සකස් කර වැඩ කරන ගතියක් තියෙනෝනේ මේ භාවනා පැයට බොහෝම ගෞරවයෙන් සලකන්න ඕනේ. ආදර ගෞරවයෙන් සලකන්න ඕනේ. සප්පාය කිරිය සම්පාදේති කියලා භාවනාවට ගැළපෙන සප්පාය කරුණෝ අනුග්‍රහ ටික කරන්න. හොඳට සක්මන් කරන්න ඕනේ, කය හොඳට පිසිදුව තියාගන්න ඕනේ, ගැටුම් ඇති කරගන්න අරකයි. අනිකුත් ලෙඩ රෝග වලින් ආරසා කරගෙන, එහෙම කරගෙන කරගෙන යන්න පටන් අරගත්තොත් මේ ආශ්‍රවයන්ගේ තුනී වීමක්, කිංචි වීමක්, කෙට්ටු කිරීමක් දිගට කරගෙන යනවා. අන්න එහෙම කරන්න පටන් අරගනකොට තියෙනවා මෙවැනි පුහුණුවක්, මෙවැනි යදවුමක් නැතුව අපි පේන පේන රූප බලමින් නැත්තම් අනික් යන්නනම් කියන්නම් කියන්නම් වාලේ රූප බලමින් සද්ධාහමින් ගන්ධරස් පාස බලමින් හිටියොත් මොන්න තරම් ප්‍රදේශයක් අපට මේ ආස්වමන් ආසව ධර්ම එන්න පටන් අරගනින්ද ඒක මොන්න තරම් අනාගත අතීත මේ සංසාරේ දුක් දෙන්න ඉඩ තියෙනවා මේකට හේතුව මේ භාවනාවට අකමැත්තත් රූප බලන්න කියන කැමැත්තත් කියන තණ්හාව නිසා නේද කියලා පුළුවන් තරම් භාවනා පැත්තට හිත යොදාන ගත්තොත් මේ දුකත් මේ දුකට හේතුවත් දෙවන්නේක් සම්බන්ධ නැහැ තමන්ගේම තියෙන ගතියක් නිසා කියලා තේරුනොත් විතරයි තමන්ට මේ දුක පිළිබඳ හේතුව නැත්තම් තණ්හාව පාලනය කර හැකි ගතිය ගතගත යුතුයි ගත හැකි කියන ජාග්‍රහය හැඟීමෙන් අන්නේ මේ එනවත් එක්කම භාවනාවට හිත නංවන්න පුළුවන් ගතියක් තියෙනවා නම් හිත පිට ගිය බව දැනගෙන පිට ගිය හිත නැවත අරමුණට ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක නිරෝධ සත්‍ය වගේ චිත්තක්ෂණයක නිවනක් Tamanට දකින්න පුළුවන්. කොච්චර හිත පිට ගියත් ඕන කරන වෙලාවෙ හිත කතා කරපු වෙලාවෙ හිත මධ්‍යස්තරමුට එනවා නම් ඒකට කියනවා තදංග නිබ්බුතිය කියලා. චිත්තක්ෂණ වශයෙන් නිවනක් දකින්න පුළුවන්. මෙන්න මේක නැවත නැවත දහස්වර කිරීමෙන් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයට මධ්‍ය ප්‍රතිපදාට හිට වැටෙන්නේ. ඒකෙන් තමයි යෝගාවචරය මේ දුක නැති කිරීමේ මාර්ගය Taman තුලින්ම ඇති කරගන්නේ. ඒක කවුරක්වත් හදලා කඩින් ගන්න එකක් නෙවෙයි. බුදුහාමුදුර අපට දෙන එකක් නෙවෙයි. දුක අවබෝධ කිරීමෙන්ම හේතු අවබෝධ කිරීමෙන්ම ඒකෙන් බේරගන්න පුළුවන්කම Taman ළඟ තියෙන බවට විශ්වාසය පහළ වීමෙන්ම තමයි මේ මාර්ගය නිකන් කොන්ක්‍රීට් වල තාර දාලා හදාගත්ත මහා මාර්ගයක් බවට Taman පත් කරගන්නේ. ඉතින් මේක තමයි හරි පාරේ ගමන් කරන එකනට හම්බෙන ලාභේ. ඒක නොකලොත් මේ විදිහට භාවනා නොකලොත් හිත කොච්චර දෝ විචිකිච්ඡාවල් පහල කරනවා කොච්චර දෝ ආශ්‍රව ධර්ම නිසා මම මාගේ හැඟීම් පහල කරගන්නවා මේ භාවනා කිරීමෙන් තොරව নানা ආකාර වෘත සමාදන් වීමෙන් පිංකම් කිරිල්ලෙන් නිවන් දකින්න පුළුවන් කියලා වැරදි මතවලට පෙළඹෙනවා. හරි පාරට යන්නේ කන හොඳට දැනගන්නවා නිවන සඳහා කල යුත්තේ කල යුතුයි නොකල යුත්තේ නොකල යුතුයි යෝ කරන්නම් කරන්නම් වාලි කරලා බෑ. ඒ වගේම තමන් පිළිබඳව හිත පිට යනවා කියලා සැක උපදව ගන්න නැතුව ඊකාපව ගන්න පුළුවන් නේද කියලා සැක දුරු කරගන්න. ඒ වගේම මේ වැරදි හැම එකක්ම මමය මාගේ මගේ ආත්මය කියලා දුක් විඳිනවට වැඩිය ඒවා සිද්ධ වෙන දේවල්ද ඒවා කරන දේවල්ද කියලා සතියෙන් හොඳට බලන්න හිටියොත් අපි ගොඩක් වෙලාට දුක් වෙන්නේ කරපු දේවල් වලට නෙවෙයි කෙරුවා කියලා හිතන දේවල් වලට. අන්නේ ක්‍රමවලින් මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස වගේ ගැලවෙන්න පටන් ගන්නකොට Taman ඒ සෝවාන් මාර්ගඵලස්තියක් නොවුනත් මේ පාරේ ඉදිරියට යන බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි ආර්යයන් වහන්සේලා ඇසුරු කිරීමේ ලාභේ. ඒක තමයි සත්පුරුෂයන්ස් කිරීමේ ලාභය. ඒක තමයි ආර්ය ධර්ම ඉගෙනීමේ ලාභේ, සත්පුරුෂ ධර්ම ඉගෙනීමේ ලාභය. ඒක තමයි ආර්ය ධර්මයේ හික්මීමේ ලාභේ, සත්පුරුෂ ධර්මයේ හික්මීමේ ලාභය. ඉතින් මේ නිසා සිළු දෙනාට තම තමන්ගේ ඒ මෙතෙක් කරපු දේවල් ගොනු කර ගැනීම මේක සඳහා ඉදිරියට යන්න මේ ਸਰවඥ දේශනාවත් උදව්පකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ අද දවසේ පරිවර්තනය මම මෙතනින් නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි මෙතන ඉඳලා ධර්ම සාකච්ඡාවකට පිළිදෙමු. ප්‍රශ්න ඉදිරිපත් වෙන සිංහලෙන් නම් අපි සිංහලෙන් උත්තර දෙන්න උත්සාහ කරනවා. ප්‍රශ්න ඉදිරිපත් වෙන ඉංග්‍රීසියෙන් නම් ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න උත්සාහ කරනවා.